පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය කවදාකවත් ඇවිල්ලා නැහැ. ආවනම් අර ප්‍රශ්නේ නැහැ. මේ කියන්නේ සරුවචනanse පෙන්නනවා මෙතෙන් ගියාට කුඩල කොට උඩ තිබ්බා වගේ හැමෝටම ඒක තුල අගයක් ආඩම්බරයක් එන්නේ නැහැ. නොයන එක තමයි ස්වභාවය. ඒ මොකද අපි මෙතෙක් කල් කෙරුවේම සංසාරේ මේ හිත කුප්පණ එකයි. දැන් නිසසතනට ආවට පස්සේ ඒකට පේන්නේ ඒක මේ පච වුණා වගේ, කොම් වුණා වගේ, තනි වුණා වගේ, ඒකාකාර වුණා වගේ, පෙරදුනා වගේ, බයලවන, දිශාවක් නොදැනෙන, දිශාමාරු වෙලා අන්ධබන්ද වෙච්ච ගතිය තමයි පේන්නේ. ඉතින් එහෙව් හිතක්, ඒ විදිහට නන්නත්තර වෙන්න බාහිරේ බලමින් ඉන්න හිතක්. ඒකත් සංඥාවට කියන එකතැනට පිටු කරනවා කියන එක ඇවිසිච්ච මීමැසි පොදියක් එක තැනක වහන්න සකස් කෙරුවා වගේ තමයි. ඒ සඳහා කල යුත්තේ මොකද්ද කියලා අහුවොත් කියන්න තියෙන්නේ මොකවත් නොකර ඉන්න එක කියන එක තමයි. මොනවා කරත් ඒ වෙලාවේදී අපි කරන්න හදන්නේ අර රූප උපාදානස්කන්ධ උපාදාන කරන රූප නැති වෙලාවේදී උපාදාන තියෙන ආශාව නිසා කොහේන් හරි රූපයක් දාගන්න හදනවා. වේදනාවක් නැති වේදන උපාදානස්කන්ධයක් නැහැ මොකද වේදනාව නැති ඇති තරමයි. ඒකට අල්ලා ගන්න දෙයක් නැති නිසා කොහෙන් හරි වේදනාවක් දාගන්න හදනවා. එනත්ත සංඥාවක් නැහැ හැකියාවක් නැහැ මම මොකද කරන්න ඕනේ කියලා. ඒක ඉවෙන්ට් දෙන්න බෑ මට මොනවද මේ න්‍යායපත්‍රයක් තියෙනවා. මුඛා කරගෙන තාගන්න. ඒක සංස්කාර කරන්නේ නැහැ කියලා කියන්නේ මොනවාක්වත් නොකර ඉන්න එක. චේතනා පහර නොකර. නෑ ඒකට කවුරුත් නැති වෙලා මේක ආවොත් මම දැන් මොකද කරන්න දැම්ම අහලා තියා ගන්න ඕනේ කියලා ස්මාර්ට් වෙන්න. ඒ කරන සෑම වෙලාවකම නැති සංස්කාර උපාදාන කන්දක් දාගන්න. ඒක විඥාණයට මේ දේවල් තියෙන තාක්කල් මේවා වෙන් කරකට බැලීමේ සූදුව කියලා ඉන්න පුළුවන්. දැන් රූපත් නෑ කමන්නේ. වේදනාවක් නෑ උත් නෑ කමක් නෑ. මට කිසිම හැඟීමක් නෑ දැන් මොකද කරන්නේ කමන්නේ. ඊගාට මොනවද කරන්නේ මොනක කරන්න ඕනේ. කිව්වා මොකද විඥාණයට වෙන්නේ. දැනට බැලුවොත් එහෙම සාමාන්‍ය ඕනෙම රටක අග්‍රවේශකාරයාට හරි ඩිමාන්ඩ් එකක් තියෙනවා මොකද නඩු වැඩි හින්දා. නඩු නැතුව ගියොත් මොකද වෙන්නේ? ඊයාගේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ විඥානය නිකම්ම පච වෙලා යනවා. ඉතින් ඒක බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ ඒ නාන්නතර වෙන්න බලන හිත ඒක ස්වභාවයේ කෙලෙස් වල ඇති. ඒක තමයි මේ කෙලෙස් වලට කිපෙනවා කියන්නේ. ඒ විනෝඩ ඒකත් සංඥාවට ගත්තොත් සංසාරෙට මම කවදාකවත් මෙහෙම තැනකට ඇවිල්ලා නැහැ. ආවත් මේක සතුටු වෙලා නැහැ. මේක මේ ශාසනය කරන වෙලාවක්. සීලෙ මුදුන්පත් වෙච්ච වෙලාවක් කිසිම තැනක අකුසලයක් නැහැ. සමාධි මුදුන්පත් වෙච්ච වෙලාවක් මගේ හිතේ නීවරණ ධර්ම නැහැ. ඒ වගේම මේ විපස්සනා මුදුන්පත් කරගන්න පුළුවන් ප්‍රයත්න අතහැරීමෙන්. ප්‍රයෝග පටිපස්සම්බ කියලා කියන එකට ප්‍රයෝග සියල්ලම සංසිඳවනවා. සංසිඳුවට පස්සේ ඒකට කියනවා ඒකත්ත සත්‍යය. ඒකත් සංඥාව කියන එක සාමාන්‍ය සංසාරේ අපි විඳපු එකක් නෙමෙයි. ඒක සරුවචනාංශ වගේ කෙනෙක්ම අවිලා අපිට කියලා දෙන්න ඕනේ. අන්න ඒකත් සංඥාවට ආවත් නිවන නෙවෙයි කියලා කියනවා. ඒකත් සංඥාවට ආවට පස්සේ තම්මේතාවේ කියලා ආයෙනම් මේක තමයි කවදා හරි මම කියනවනම් කියන්න වටින්නේ වෙන්නේ මේකට තමයි කියලා ඒක මම කරගන්න හදනවා. ඒකේ නර පොදු වෙච්ච සංසිඳිච්ච සීමා කරන්න බැරි අත්දැකීම ඇත්තටම සීමා කරන්න බෑ එහෙනම් ඒක තමයි මම කියන්නේ ඒක තමයි මගේ කියන්න වටින්නේ මේක තමයි එහෙනම් ඔය ආත්මය කියනවා නම් කියන්න වටින්නේ කියලා අච්චර ලස්සනට පිළිසුල් කරපු එකෙත් අනුශේ කෙලස්සයිල කොක ගන්න ඉඳ තියෙනවා කියනවා අනුශේ කෙලස්සයිල වල එකේ විෂ බීජ තැම්පත් කරන්න ඉඳ තියෙනවා සීලේ නම් මම වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමාධිය නම් ඒක මම වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔය සාමාන්‍ය පොකහත් පහත් පිළ විපස්සනා ඥාන නම් නමුත් මේක නම් කරඬුක තැම්පත් කරලා තියලා වන්දිත තරම් වටිනවා. ඒක මොකද දැන් ඒකත් සංඥාට ඇවිල්ලා තියෙන මෙතන පවා සම්මේතාවය කියන මේ බොහොම සංකීර්ණ යන තජ්ජා කියන වචන නැත්නම් තදුප්පන්නේ කියන මේෙන් හට ගන්න පුළුවන් කියනවා ප්‍රපංච කිරීම. මේක තමයි මම කියන්න වටින්නේ. මේක තමයි මගේ කියන්න වටින්නේ. මේක තමයි මගේ ආත්මය කරන්න වටින්නේ කියලා ඒක ස්වභාවයක් අර සක්කාය දිට්ඨි පවතින හිතක. ආත්මේ පවතින හිතක. එනතම් මම මගේ කියාගන්න හිතක නැත්නම් කියනක නිත්‍ය සංඥාව කියලා සුඛ සංඥාව කියලා ආත්ම සංඥාව. අන්න ඒක නොයනා තාට අතම්මේතාවය පුරුදු කරන්නේ කියලා. මේක මෙච්චර පිරිසුදු කරත් මේක හේතුඵල ධර්මතාවයක වැඩපිළිවෙලක් මිස මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මෙතුවාකල් මට මේක නාවේ මේකට අදාළ වැඩපිළිවෙල හේතුඵල ධර්ම මම ගොඩ ගන්න නැති නිසා හේතුඵල ධර්ම හෙට ගොඩ ගැහුවේ නැත්නම් මට හෙට මේක නැති වෙනවා හෙටත් මට හේතුඵල ධර්ම පිළිගසන්න පුළුවන් මේක ලැබෙනවා ඒ නිසා මේක හුදු හේතුඵල ධර්මයක් තමයි කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට මේන් ඒන් හටගත් සංනාවක් ඒන් නිපන් ද්වේෂයක් මේ මේ මාන්නයක් ඒන් නිපන් දෘෂ්ටියක් නැති කර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ කතා කරන්නේ ගා ගැඹුරු තැනක් වමන්දා. සර්වඥාන්සේ නමුත් කොහොම හරි මේක නෙවෙයි මේ සූත්‍රේ නෙවෙයි කලායතන විභාගේ සූත්‍රයේදී පෙන්නනවා භාවනා කරපු කෙනෙකුට මේ වගේ තැනකට යන්න පුළුවන් මේවා දැන් එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් යනවා නමුත් අවසාන අවස්ථාවට ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේකත් මම ඉංග්‍රීසියෙන් කියන කියන්නේ ඩිස්ක්ලේමර් එකක් ක්ලේම් කරන්න යන්නේ නැහැ මේක මම කියන්නේත් නැහැ මගේ කියන්නේත් නැහැ මගේ ආත්මේ කියන්නේත් නැහැ කියලා ඒක අයිතිය බැහැර කරන ගතියට යනවයි කියලා කියන්නේ තර්ක මනස 100ට 100ක්ම පච කරලා දෙනවා. මොන්නම තාලකින්වත් එයාට නැගිටින්න දෙන්නේ නැහැ. නැගිටිනකොටම කියන නෑ මේක හේතු බල ධර්මයක්. ඒ හේතු වල කොට කරනොත් හෙටත් එයි නැත්තම් නෑ. මේක කාගවත් බුද්ධියට සින්න කරන්න බෑ. මේ කාටවත් මේ අනාගත වාක්‍ය පළ කරන්නත් බෑ. මේක ස්වාධීන ධර්මයක්. අන්න මේ විදිහට අත්ම්මේතාවේ පුරුදු කරාට පස්සේ සරුවචනසේ දේශනා කරනවා එයාට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරෙනවා කියලා. මෙතෙක් කල මම මොකද කර කර හිටියේ. මේ අවිද්‍යාවට පේන්නේ පෙදැනුම විදිහට, අපේ ශක්තිය විදිහට, අපේ පෙර සැලසුම් විදිහට, පෙර කල පින් විදිහට මේ සෑම දෙයක්ම අන්තිමට හේතු වෙලා තියෙන මොකද්ද? අන්නවර්ගේ පිරිසුදු තැනකට ආපුවාම ඒක පිළිබඳව ප්‍රපංච කරන්නේ. ඒ අවිද්‍යාවේ විශාලත්වය මහමෙරු පර්වතයටත් වැඩිය ලොකුයි හිමාලය කන්දටත් වැඩිය ලොකුයි ඒ අවිද්‍යාව දකිනකොට ඒ මිනිස්යාට මේ අවිද්‍යාවේ විශාලත්වය දැනීම තමයි විද්‍යාව කියලා කියන්නේ වෙන දෙයක් නැහැ තමයි මෙතුආකල් පෑරිදියට බොරදියේ දාපු එකටමයි ඒකල එක පඬිසකමක් විදිහට මගේ රුචිය මගේ මනාපේ මගේ පෞරුෂත්වයේ මගේ අයිතිවාසිකම කියන ගියේකමයි අපි කරලා තියෙනට අවිද්‍යාවට උතුම් පළන්දර එකයි ඒක තේරෙන්නේ නැහැ. අන්නතර විදි තාමත්ම ගැඹුරින් හේතුඵල ධර්ම දෙක තේරුම් ගත්තේ නැත්තම්. එහෙනම් අපි දන්නේ නැහැ මගේ දක්ෂකමෙන් තමයි මම සිල් රැකේ. මගේ දක්ෂකමෙන් තමයි මම සමාධිය ගත්තේ. මගේ දක්ෂකමෙන් තමයි මට විපස්සනා මාර්ගයේ මෛත්‍ර කාව පරගානකට බැරිුණා මම විතරයි මේකෙන් පාස් වුනේ කියලා හැම දෙයකින්ම මේ සාමාන්‍ය විභාගයක් පාස් වෙච්චාම එහෙම නැත්නම් යමක් උපයපුවාම එන ආසාව නෙවෙයි මේ කතා කරන්නේ මේ අරූප වූ එහෙම නැත්නම් නිර්ාමිෂ වූ සෑම දෙයකම මේ කොක්ක තියෙනවා අර යට නූලේ තියෙන බොබින් එකේ නූල අපිට නොදැනුණාට උඩින් යන හැම දෙයක්ම හැම යෝජනාවකම විස්තර කරනවා හැම දෙයක්ම තාවුරු කරමින් අන්තිමට බලනකොට ගැටේ වැදිලා මැස්ම වැටිලා ඉතින් අපිට යට බොබින් එක හිස් කරගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන මේ යන්තරේ මේ මන්තරේ මේ මේ ජපේ නිතරම කරගෙන කරගෙන යන්න ගියොත් මේ සාහිත්‍යසාහිත්‍ය මෙතන සඳහන් කරනවා ඒක පිළිබඳව මේ සංසිද්ධිය පිළිබඳව හෝ සංසිද්ධ අරමුණේනව අරමුණ පිළිබඳව හෝ ආසාවක් ආලයක් ප්‍රේමයක් පාලෙන්න ඉඩක් නැහැ මොකද මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියලා එක ප්‍රතික්ෂේපකුත් නෙමෙයි ඒකට අයිතිවාසිකම් නොකින්න ගතිය තියෙනවනේ ඒක උකට නඩු කරන්න දෙයක් තියෙනවනේ උග මගේ කියා ගන්න දෙයක් තියෙනවනේ මගේ කියන දෙයක් නැත්නම් මොකට නඩු කරන්නේ අන්නේ විදියට මේ මතුවෙන උපාදානස්කන්ධ අපි ඒක කතා කරන්නේ දෙක්ඛමසිත උපේක්ෂාව ඇවිල්ලා ඒ උපේක්ෂාව නන්නත්තර වෙන ගතිය වෙනකොට නානත් සංඥා වෙනකොට ඒකත් සංඥාට ගියත් ඒකත් මම මාගේ කියා ගන්න පුළුවන් ශක්තිය නැති වෙලා යන්නේ නැහැ නිකන්. ඒක ගියාට පස්සේ ඒක ඇති කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි දස දාන වස්තුවේදී දාන දෙනකොටත් තමසතු වස්තුව නන්නාඳුනා කෙනෙකුට දීලා අපින් සිද්ධ කරගන්නවා කියලා හරි හිත හදා ගන්නවා. ඊට පස්සේ අනුන්ට බය දෙන එක සතුම් මැරීම හොරකම් කිරීම කියන එක සීලයක් ගැන සලකලා හෝ සතුම් මැරීමේ බැලකී සිටිනවා. ඒකත් දීලා දාන්න. ඒ ආසාවත් මස් මාළු කන තියෙන ආසාවත් දීලා දාන්න. හොරගම් කරලා ලබක් ලබාගෙන සැප විඳින තියෙන ඒ ආසාවත් දීලා දාන්න. මිත්‍යාචාරයෙන් හොර කමන්නේ කාම විඳින තියෙන ආසාවත් තියෙන එකක් දීලා දාන්න. බොරු කියලා මිසවචන පරසවචනෙන් හොර ලබන්න තියෙන සැපයක් තියෙනවනම් ඒකක් දීලා දාන්න. නැත්නම් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා අතහැරලා දාන්න. ඊට පස්සේ ඔන සමාධියක් ඇති කරන රණ්ඩු කරලා කරලා කරලා නීවරණ යටපත් කරගන්න. ඕනේ එතකොට ධානාංග ලැබෙනවා. විතක්ක ਵਿਚාර පීචි සුඛ එකකට. ඒකත් දීලා දාන්න. ප්‍රථම ධානයද ද්විතිය ධානයට යනවයි කියන්නේ අච්චර උදව් කරපෝ විතක්ක ਵਿਚාර දෙක දීලා දාන්න. ඊට පස්සේ ද්විතිය ධානය තෘතිය ධානය යනවා කියලා කියන්නේ ප්‍රීතිසුඛේ ඒකාග්‍රතාව කියන එකෙන් අර විතක්ක ਵਿਚාර තියාගන්න වාංගු කරන්න ඊට අයිට ප්‍රීතිය දීලා දාන්න. ඊට පස්සේ තෘතිය ධානය කියලා කියන්නේ ඒ ප්‍රීතිය දීලා දැම සඳහා හොඳයි කියාගත්ත සුඛයක් දීලා දාන්න. අන්තිම චතුර්ථ ධානයේ උපේක්ෂාවට එනවා. ඒකවත් මම මාගේ කියන්නේ එකක් දීලා දානවා. අන්නේ විතර මේ දීලා දැමීම, අතහැර දැමීම දිගටම පුහුණු කරන පුහුණු කරන ගියොත් මේ පටිච්ච සම්පදායේ තියෙන අන්තිම චිත්තක්ෂණේ ඒක නිකන් ඇබ්බැහියට පුරුද්දට සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොකද නැත්නම් ඉතින් අරුවචාන්සේ වඩින්නේ නැහනේ. වෙන කෙනෙක් ඇවිල්ලා මේක කරපන් කියන්නේ අර පුරුද්ද දිගට දිගට කරගෙන යනකොට මේ ඇහැට රූපයක් එනකොටම අන්ධ එක එක දිහා බලනවා වගේ දැක්කා ඒක එහාට ඒ මතින් කෙලෙස් නොගොතෙන් තන්ට ආවොත් ඒ මුදයට රූපේ කෙරෙහි ඇති තණ්හාව නැත්නම් ද්වේෂය එතන දීලා දැමීමට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි පුරුද්දලා බෝට්ටු කරලා අප එකක් මේක දිශාගත මේ මේ සඳහන් කරන උපාදානස්කන්ධාන සංඝවෝ sannipātෝ සමவாயෝ එතන එතින්දි සංග්‍රහ වෙච්ච දෙයක් sannipāත කියලා කියන්නේ අතනින් මෙතන ඉවත්ත පුරුද්දක දෙයක් සමவாயයක් කියලා කියන්නේ උංගව දෙනෙක්ගේ ප්‍රයත්නකින් ඉස්සරහාගත් දෙයක් ඒක මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියලා කියන්න නම් අර ගෙනාපු දානේ සීලේ සමාධියෙන් ඇති කරත් ඒ සමාධියත් එක්ක ඇවිල්ලා කවදා හෝ තේරුම් ගත්තොත් මේක හේතුඵල ධර්මයක් විතර වැඩ කරන්නේ ඒ හේතුඵල ධර්මය දැක්කහම ඒක බුද්ධ දේශනාවක් විදිහට පෙන්නනවා මේ හේතං කෝ භගවතා යෝ ධම්මයෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති එසා මේ ආහන වේලාවක් පාසා දකින්න වේලාවක් පාසා ගන්ධරස බලන පාසක් පාසා ආස්වාද ප්‍රසවාසයක් කෝ කායට පාසක් ලැබෙන බාලක් පාසා ඉතර ධර්මතාවයක් කියන තරම් පාසා මේ හේතුඵල ධර්මතාවයක් කියලා දැක ගන්න දැන ගන්න තරමට මේ අරියකේ සක්මණේ ගන්න සමාධිය විපස්සනාව දිනු කරගත්තා නම් ඒක අනිවාර්යම දුකට හෝ අනිවාර්යම සැපට හෝ පත්වේ යුතුයි කියලා පූර්ණ නිගමනයක් නෑ අපිට එක්ක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම නැති උපේක්ෂාවට දාන්න පුළුවන්. මේක රහතන් වහන්සේලා පිළිබඳව පෙන්වනකොට පෙන්වනවා ආර්යයක් විකෝර්වණයක් කියලා නැත්නම් ආශ්චර්යයක් කියලා ඕනෙම ද්වේෂ ජනක දර්ශනයක් පෙන්වුවොත් රහතන් වහන්සේ නමකට ඕනේ නම් ඒක ඕනෙම අසුබ දර්ශනයක් පෙන්වුවොත් ද්වේෂයෙන් පෙන්වන අසුබ දර්ශනයක් උන්වහන්සේට පුළුවන් එක සුබේ දකින්න. ඒක උන්වහන්සේට තියෙන පාලනයේකේ. ඒ වගේම මොන්න තරම් සුබේ එළවන රාගේ දනවන අරමුණක් දැක්කත් ඒකේ අසුබේ දකින්න උන්වහන්සේට පුළුවන්. සුබ අසුම දෙකම පෙන්වපුවාම නැත්නම් දෙකේ කොයි එක වෙන්නවත් උපේක්ෂාවේ හිත තියන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේට දර්ශනය මතින් අනිවාර්යයෙන්ම සත් පහළ වේතු දුක මේ සුභේ පහළ වේතුයි අනිවාර්යයෙන්ම අසුභේ පහළ වේතුයි අනිවාර්ය උපේක්ෂා පහළ කියලා කිසිම කෙනෙකුට තීන්දුව කරන්න බැරි නිසා උන්වහන්සේ ඒ දර්ශනයට ස්වාමිත්වය ලබනවා පු탁ඥයට කාම දර්ශනයක් වෙන්නොත් කවදාකවත් අත්ත නෑරම කාමයේ පහළ වෙනවා මිසක් ඒකේ අසුභයක් බලන්න පුළුවන් කමක් යාට නෑ ඒක උපේක්ෂාව බලනවා කිව්වොත් එයා කියන්නේ රස අඳුරන්නේ නැතිකම. මෙච්චර එකක් හම්බෙච්ච කාට කටත් තරල වෙන බලා ඉන්නවා වෙනකොට මොන භාවනාවක්ද ඕක මොන උපේක්ෂාවක්ද කියලා. එයා කියන්නේ සුභ අරමුණක් ආවම ඒ සුභ රසයේ විඳීම තමයි මගේ ජීවිතේ පරමම වූ පරිත්‍ර උදී. ඒකයි පොතේ අනිවාර්යයෙන්ම අරමුණත් එක්ක බැඳලා තියෙන්නේ. අසුබ දෙයක් පෙන්වනවා නම් අනිවාර්යයෙන්ම කේන්ති යන මිසක් මේ අසුබ දර්ශනය සුබ පැත්තට දාලා භාවනාවට හරව ගන්න එක යා හීනකින් අතීතන්නේ හිතන්නේ අනිවාර්යයෙන් මේ දර්ශනීය අසුබයි එසා වැරදි අසුමට අසුබේ පහළ වුණේ දර්ශනීය නිසා මට මේක දැකලා සුභ අසුභ දුක්ඛ සත්‍ය තුනම පහළ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා මේ මනසට මොනම තාලිකවත් ඔප්පු කරන්න බෑ ඒ වගේම මොන දර්ශනයක් දැක්වත් ඒක උපේක්ෂාව පහළ කරන්න පුළුවන් කියලා කිව්වොත් ඒ වanse අපිට විරුද්ධව තරඟ කරනවා යෝගාවචරයෙන් ওই දෙක මැද තාම රහත් වෙලත් නැහැ නමුත් අර සාමාන්‍ය පෘථග්ජනයක තියෙන විදිහට අනිවාර්යයෙන්ම සුබදායකින් සුබේම ගන්න ඕනේ කියන බන්ධනෙත් නැහැ. අසුබ ගන්න දක්ෂත් නැහැ තාම. අසුබ දෙයක් වෙන්න පුළුවන් මේකේ සුබේ ගන්න හැටි දන්නෙත් නැහැ. අසුබේ පාර ගැනීම හොඳ දෙයක් නෙවෙන බවක් දන්නවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයාගේ தത്വෙදී මේ යෝගාවචර තාම තීරණයකට එළඹිලා නැහැ. ඒ වෙලාවට මේ සාරිපුත්‍ර සාංශ වගේ ඉදිරිපත් කරන ධර්ම උදව් කරන්නේ මුන්වහන්සේලා මේ අපේ මේ දෙකට දෙතාවත වෙච්ච හිතට ඉඩක් ඇඳලා පෙන්නනවා මෙන්න මේ පැත්ත බැලුවොත් කොහොමද මොකද්ද මේ දේ සුභයක් හෝ අසුභයක් වෙන්නේ හේතුඵල ධර්මතාවයකින් මිසක් අරමුණම වාපාන අරමුණ පෙන්වන්න හදන මුණතින් නෙවෙයි ඒ මුණතට අනිවාර්යෙන් යටත් වෙනවා නම් දාස භාවයක් තියෙනවා කුණෝ ලෝක වතිච්චෝ දාසෝ තණ්හා දාසෝ කියලා කියන්නේ අන්නේ දාස භාවයේ කඩන්න නම් අපිට බෑ ඇහෙන් පටන් ගන්න වැඩ කණෙන් නාසයෙන් දිවේ අපිට පටන් ගන්න වෙන්නේ තා මධ්‍යස්ත වූ කය. ඒ පටන් අරගෙන ඒ කයෙන් එන සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා සියල්ලම දැනගෙන සුඛය පමණක්ම ඉල්ල කරගෙන සුඛෝපභෝගීම වෙන්න හදන ජීවිතයේ අන්ධ බවක් ඒක එක පැත්තකට නැමිච්ච බව චපල බව තේරුම් ගන්නවා. ඒක තටමඬ තටමඬ වැඩියෙන් එන්නේ දුක බව තේරුම් ගන්නවා. කවදා හෝ මේ සැප දුක මැද තියෙන අදුක්කම සුඛය ගත්තොත් යම් විශ්වාසයක් තියෙනවා. මොකද ඒක උපේක්ෂාවට බලයි. එතකොට මොකද වෙන්නේ? සැපයේ සැප රස විඳින ගතිය විවර්ණ වෙන්න පටන් ගන්නවා. දුකේ දුක් විඳින ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට කටුක කරෝසන ඇත්තා වූ අධික සැප හෝ අධික දුක වෙනුවට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ජීවිතයේ අදුක්කම සුඛේ දිහාවට උපේක්ෂා දිහාට යනවා. මෙන්න මේ විදිහට කයෙහි පොට්ටබ්බව ධාතුවක් ඇවිල්ලා වදිනකොට ඇතිවෙනා වූ කුප්පන සැලෙන ගති අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න ඒකේ දිවට යොදා ගන්න පුළුවන් ශක්තියක් එනවා. තද බල මිහිර රසමස උලක් ලැබුණත් එයා දන්නවා මේකේ මේ රසමස උලේ තියෙන කාම නැත්නම් ඉන්ද්‍රම් පිරවන රසය ඉන්ද්‍රම් පිරවන ගතිය වගේම අනෙක් පැත්තක් තියෙනවා මේකට රස ගේදේ පහළ වුණොත් සංසාර දික් ඒ වගේම යම් මේ අමහිරි හොඳ නැති දෙයක් ලැබුණත් මේක පිළිබඳව ද්වේෂය පහල කරගත්තොත් අර වගේම සංසාරට බැඳෙනවා කියලා මේක පිළිබඳව අදුක්කම සුඛේ පහල කර ගැනීම සඳහා උත්සාහ කරනවා ඒකදී ඔය ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා ඒ බුද්ධ රක්කිත හාමුදුරන්ගේ බෑණෙක් පහල කරගෙන පහන කරන ඉඳලා කියනවා ඉතින් බුද්ධ රක්කිත හාමුදුරෝ මාමා බෑන වහර කරගෙන ඉඳලා භාගිනී බුද්ධ රක්කිත කියලා කියන්නේ පොඩි හාමුදුරන් ඒ කියන්නේ බුද්ධ රක්කිත බෑනා කියලා මේ දෙන්න එක දවසක් උදේ පාන්දර ඉහළානකට වැඩි කරා ඉතින් ඒ උපාසක මහතුරු ඒ වෙලාව ඔය බතක් නෙමෙයි දීලා තියෙන සීත යුතුයේ හේල් බතක් ඉතින් අතේ අල්ලනකොට තිල් ගෑවෙනවා කටේ තිනකොට සීතලයි. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ ඉඳගෙන වළඳනවා ලොකු හාමුදුරුවෝ මෙතන ඉඳලා බලනවා. පොඩි ලොකු හාමුදුරන් තේනවා පොඩි හාමුදුරන් මේක වළඳනකොට යම් කිසි විදිහකට හරි දායක පිළිබඳව හෝ මත පිළිබඳව හෝ නරක අදහසක් එයි කියලා පොඩි හාමුදුරනේ කටපුච්ච ගන්න එපා කියලා නිකන් කියනවා. එතකොට පොඩි ආවරණ කල්පනා වෙනවා මේ ඇල්ලාලේ සීතල වත හිල්පත වළඳනකොට මොකද කටපුච්ච ගන්න එපා කියන්නේ. ඒ එක්කම සතිය පිහිටවනවා මේකට ද්වේෂය වුණොත් අපායට ගිහින් ලෝකෙ පිළිගන්නේ. මේකයි මේ ලොකු ආමරෝ සඳහන් කරගෙන වහාම සංවේගයෙන් පිහිටවගෙන ඊ ආසනෙම රහත්තුලයි කියලා කියනවා. ඒක ඒ හා ඒ කියන්නේ පොඩි ආමරෝගේ සෑහෙන දුණු කොටද ಗುಣධර්ම තිබිලා තියෙනවා. ලොකු ආහුදුත් හරියටම ටොක්ක ගැහුවා වගේ වෙලාවට මතක් කරුවට පස්සේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යන්න තියෙන ශීතල ඇල්හලෙපත, හේල්පත, සීතල ඉස්ත්‍ය බෙදුවට පස්සේ අමනාපය පහළ වෙන එක ස්වභාවිකයි. තව කලින් පුරුදු කරනද භාවිත මනසත් වෙලාවට හම්බ උපදේශයන් නිසා මේ පොඩි ආමතු ඒගේ ගත්ත පණිවිඩය දිහා බලනකොට පේනවා උන්වහන්සේගේ රහත් වීමත් අර සීතල ඇල්හාලේ සීල්බත කනකොට ඒක වෙනද සැප සංඥාවක්. මට මේක වෙච්ච එක හොඳයි කියලා ඒකෙන් ගන්න තියෙන සුබ සංඥාවත් දිග මේක වලට පහළලා තියෙනවා. පහළුණත් එක පුද්ගලයා වෙනස් වෙනවා. යා නෙවෙයි නැගිටින්නේ ආසරේ. අන්නේ විදිහට මේ වගේ මේ සීතල බත් අනිවාර්යයෙන්ම සීතල ඍතුවේ හිල් වුණාට පස්සේ නරකයි කියන එක සම්මුති සත්‍ය තමයි. ඒත් ඒකෙන් හොඳ උණුසුම් ධර්මයක් පහල කරගන්න පුළුවන්. ඒ විදියට අපිට හම් වෙන සෑම හොඳකම සෑම නරකම සෑම උපේක්ෂා සහගත දෙයකම අපි කලින් ලැහැත්තිලා ගියොත් සූර වෙලා ගියොත් ඒකේ තියෙන හේතුඵල සම්බන්ධතාවය බලනකොටම ඕනේ අසුබ දර්ශනයකින් සුබ ලකුණක් ඕන සුබ දර්ශනයකින් අසුබ ලකුණක් නැත්තම් සුභ අසුබ දෙක මැද වූ අතුක්කම සුඛ වේදනා අධ්‍යා බලනකොට මේ කාම ලෝකයා විශේෂයෙන්ම මේ වෙනද ප්‍රචාරත් එක්ක කරන මේ වෙනද දැනීම දිහා බලනකොට මොන තරම් අන්ධබුත ලෝකයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනද ප්‍රචාරයේ විසින් මොකක් හරි උස් කරලා දැක්කොත් රට්ටු එක පිටිපස්සේ යන්නේ මේ පුදුමාකාර අන්ධභාවිකයේ යුක්තව එකක් නෙවෙයිනේ කන්නේ දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි එන්න එන්න එන්න එන්නදී ඒ මොකද මේ සැපසෙවීමේ ආසාව නිසා ඒක හොඳටම දන්න මිනිහා තමයි ඇඩ්වර්ටයිසර් ඇඩ්වර්ටින් කියන වචනේත් මානසිකාර්ථය යොදන වචනේ තමයි මානසිකාර්ය කියන වචනේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්වර්ටින් තෝට් කියලා එයා දන්නවා කොහටද මිනිස්සු හරවන්න පුළුවන් කියලා ඒ කියන්නේ මෙයා කාමදාස බව දන්නවා ඒක නිසා හරියට දේ දක්වපු ගමන් ඇදිලා යනවා පළඟැටියක් ඉන්නට ඇදලා යනවා වගේ. සර්වඥාන්සේ කියනවා එච්චර කිප්පිලි කරන්න ඉස්සර වෙලා ස්වභාවිකව මනසිකාරය හඳුරගන්න. මේ මනසිකාරය කියලා කියන්නේ ඕනේ පැත්තකට යොමු දෙන්න පුළුවන් දෙයක් කිසි දෙයකට පොරොන්දු වෙච්ච නැති දෙයක්. මේක හසුරවාගෙන තියාගත්තේ නැත්නම් මෙයා කොයි අතට ගෙනියයි දන්නේ ඒ නිසා අපි කොච්චර සැප හෙව්වත් මානසිකාරය වැරදි දෙයට දුකට කොච්චර දුක් තැනකට ගියත් මානසිකාරය හරි පැත්තට ගියොත් සැප හිතෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හරි පැත්තට යන මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වැරදට අසම්පූර්ණිත යන මනසිකාරය. අන්නේ මනසිකාරයේ දෙකේ අතරමැද තැනක් නෑ. එක්ක යෝනිසෝ එක්ක අයෝනිසෝ කියලා දැනගෙන ලදලද අවස්ථාවේදී මේ යෝනිසෝ අයෝනිසෝ දෙක තේරුම් අරගන්න නම් ඉතින් මේ බුදුහාඳුරෝ පෙන්වන ප්‍රතිපදාවක වගේ මිස අහම්බෙන් වෙන්නේ ආම්බ පැත්තක තියන්න බුදුහාමරක ප්‍රතිපදා දිගේ ගියත් සමහරට මේක භාවනාවේ දිග හැරිලා පෙනුනත් අපිට තුන් හතර සැරයක් පස් හය සැරයක් උනේ නැත්තම් අතරද බණක් ඇහුනොත් ධර්ම සාකච්ඡාත් නොවුනොත් මේක අපිට වැටෙන්නේ. මම පොඩි හාමුදුරනේ මේ වෙලාවේ ලොකු හාමුදුරුවෝ කියන්න ඕනේ පොඩි හාමුදුරනේ කටපරේ රටපුච්ච ගන්න එපා. එතකොට තමයි අර ධර්ම පෙළ ගහලා ඉන්නේ. එතන කිසි ධර්ම කතාවක් නැහැ. ඉගියක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ඒ පළවෙනියෙන්ම මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා අපි දා දැනගන්න උත්සාහ කරපු විදිහට මේ හුස්ම තුල තියෙන කුණුසුම් ගතිය, ශිසිල් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය දිහා බලනකොට ඕකෙන් කොහොමද කෙලස් කැපෙන්නේ? ඕකෙන් කොහොමද නිවන් දකින්නේ කියලා නැත්නම් ඕකෙන් කොහොමද පරිචකාරය අල්ලගන්නේ කියන එක හරිම අමාරුයි තර්කයට අල්ලන්න. ඊට පස්සේ පටවියාපෝ තේජෝ වායෝ වලින් දක්වන මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කියන මේ අත්විදිය හැකි ගති වෙන්කොට දකිනා ගතියමයි හිත කියන්නේ වෙන දෙයක් නෙවෙයි. නාමය කියලා කියන්නේ මෙවුවා එකින් එක වෙන්කොට දැනගන්න ගතිය. ඉතින් මේ විදිහට මේ සිද්ධියක තියෙන මේ නාම කොටස මේ රූප කොටස කියලා වෙන් වෙන්කොට හඳුනා ගන්න ගතියේදී අර මානසිකාරයේ සිද්ධින්ගෙත් තිබුණට වැඩි ක්‍රියාත්මක වෙනවා. සිද්ධියක් කියන්නේ එකක් නෙවෙයි අඩු ගන්න දෙකක්. නාම රූප දෙකේ පුට්ටුවක්. ඊට පස්සේ රූප කියන එක පිළිබඳව කියොත් පටවියාපෝ තේජෝ කියලා ඔන්න හතරකට කැඩෙනවා. ඉතින් පටවි ගත්තොත් තව හයකට කැඩෙනවා. ආපෝ ගත්තොත් දෙකකට කැඩෙනවා. වායෝ ගත්තොත් දෙකකට. මේව දිගට දිගට කැඩි කැඩි කැඩි කැඩි යනකොට මානසිකාරය හරියට සාරු කසක් හොයාගෙන මුලක් පයින්න වගේ බෑගෙන බෑගෙන යන්න යන්න මේ එකින් එකෙන් තියෙන පුංචි පුංචි වෙනස්කම් පව දැක ගන්න පුළුවන් හිත නාම ධර්මයේ අර අන්නුවම සිව් වෙන්න ඕන නැත්නම් අපිට මේක දකින්න බෑ ටික අපි මේක ප්‍රයෝග කරනවා ප්‍රයත්න කරනවා දිගට දිගට කරගෙන කරගෙන යනකොට මේ හැම සිද්ධියකම ඉඳගෙන ඉනකොට විතරක් නෙවෙයි ඉඳගෙන ඉනකොට ආනාපාන විතරක් නෙවෙයි ඇහෙන සද්දේ කය දැන වේදනාවෙත් හිතට එන වෙන හිතවිල්ලෙත් ඔක්කොගේ මේ එනේන කොටස් කඩ කඩ කඩ කඩ බලන්න පටන් අරගත්තොත් පේනවා කිසිම සිද්ධියක එකට එක සම්බන්ධතාවය කියලා දෙයක් නැහැ හේතු රාශියක් බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වුණාට පුදුදු නැති හිත උත්සන්නම ප්‍රකටම උඩම තියෙන හේතු විතරයි දකින්නේ ඒ ඇති එතනින් පටන් අරගෙන දැනගන්න ඕනේ මේ එකක් වෙනකොට ගොඩක් තියෙනවා කියලා. අන්නේ බල බල බල බල ඉන්නකොට තමයි මේ යෝගාවචරයට අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සම්පන්න හිතින් මේ අපි දැන් දකින වර්තමානයේ දකින මේ හේතු වර්තමානයේ දකින මේ නාම රූප දෙක ඵලයක් නම් මේ ඵලය පහළ වෙන්න හේතු වෙච්ච දේ මොනවද කියලා බලන එක තමයි ඒ පංච පරිකා ඥාන ජීවිත වෙන්නේ ඒක මේ නාම රූප පිළිබඳව සම්පූර්ණ විෂය දර්ශනයක් එනකන් ඒ පච්ච පරිඥානයක් එන්නේ නැහැ. යනකොට එනකොට කනකොට බොනකොට සෑම තැනකදීම අත් දකින්නේ මේ හතර මහ භූතය තමයි. මේ හතර මහ භූතයන් ලක්ෂ කෝටි වාර ගණන් ආවත් එක එක එක එක වෙන් කර ගන්නා දක්නා ගතිය කවදාකවත් වෙහෙසකටපත් වෙන්නේ නැහැ. ඉගෙනේ නාම ධර්මත් ඒ තරමටම සිව් වෙනවා මේක අත්ත නෑර පවත්තන එක කාල සීමාවක් ඇතුළත අත්ත නෑර පවත්තන උඩ තියෙනවා එහෙම බෙදලා වෙන් කරන්න බැරි දෙයක් මේකේ නෑ ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ. හරපද්ධතියක් නැහැ. මුලක් නැහැ. බෙදලා බෙදලා යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක පණ ඇති කෙනා තුලත් මේ වගේ දෙයක් වෙන්නේ. එළිය සංසිද්ධියක් ගත්තත් මේකමයි වෙලා තියෙන්නේ කියලා පණ ඇති පණ නැති වේදයක් නැහැ. මේ ක්‍රියාත්මක වෙන්නේ හේතු පරධර්මය. ඒ හේතුවට ඵලයට වෙච්ච හේතුව දැන ගැනීම ඒ වගේම ඒ හේතුවේ තියෙන්නේ මේ දකපුනා රූපයි කියලා දැනගත්තට පස්සේ මුළු විශ්වයේම තියෙන ධර්මතාවය අතරගත්තේ නෙල්ල ගෙඩියක් වගේ සාමාන්‍ය ධර්මකට එන්න පටන් ගන්නවා. ඒක තමයි මේ අපේ ශාසනයේ හේතුඵල ධර්මෙ පෙන්වන තැන ඔය පච්චපරිකා ඥානදී. ඒකෝර සාරිපුත්තු සාන්තේ මේ මේ ඇහෙන් දකිනකොට කණෙන් අහනකොට කොහොමද එතන එතන රූපස්කන්ධ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඤ්ඤාණස්කන්ධ පහළ වෙන්නේ කොහොමද ඒවා රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ බවට පහළ වෙන්නේ නැත්නම් ඒක කෙලෙසෙන්නේ අන්න ඒක දන්නවා නම් ඒ මනුස්සයා මේකෙන් දැකගන්නේ මම රූප දකින්නවා කියන එක නෙවෙයි මේ හේතුඵල ධර්ම වගේක් පෙළගැහෙන. උත්සාහත් අහනවා කියන්නේ හේතුඵල ධර්මයක් පෙළගැහිමක් කියන එක දැනගත්තා නම් නැත්නම් එතන එතන ඇතිලා කූට්ටු වෙලා දෙයක් කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට බුදුහාමරංගර වචනේ සීපත් කරන්න පුළුවන් කියනවා යම් කෙනෙක් හේතුඵල ධර්ම දැක්කා නම් එතුමා ඔය එතුමිය ධර්ම දැක්කා යම් කෙනෙක් ධර්ම දැක්කා නම් එයාට හේතුඵල ධර්ම වැටුණා මේ දෙක අතර තියෙන්නේ අර ඔයිට වගේම පාඩයක් තියෙනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා යමෙක් ධර්මයේ දකිනා එතුම තමයි බුදුන් දකින්නේ බුදුන් දැක්කා කියලා කියන්නේ ධර්මය දැක්කා වගේ. අන්නේ හේතුඵල ධර්ම දෙක දකින්නයි අපි මේ දකින දකින අරමුණේ ඔය ධම්ම විචය යොදවන්නේ. ਵਿਚාරය යොදවන්නේ හැකිතාක් දොරට විසඳ කළ බලන්න. එහෙම නැතුව මං ආනාපාන දැකපුවම අනිත්‍යව දකින්න ඕනේ නැහැ. එහෙම නැත්නම් පරියන්ගේ මුලදී දැක්කාම ඇති පස්සේ දකින්න ඕනේ නැහැ කියලා එහෙම දෙයක් නැහැ. එනේ එනේ එනේ එනේ එනේ ධර්මයේ ඒ ධර්මතාවයේ ඇතුළට කිඳා බහින්න බහින්න කවදාකවත් මේ වස්තුව කෙරෙහි අරමුණ කෙරෙහි රාගයක් ද්වේෂයක් පහළ වෙන්නේ ධර්මතාවයේ හේතුඵල ධර්මයේ වැටෙනවා. ඒ නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අසජි හම්සෝ දැක්කට පස්සේ අසජි හම්සෝ කිව්වා මේ බණ විස්තර කරන්න බෑ මම බොහොම ආධුනිකයි. ඒ නිසා මම කැමති නෑ බණ කියන්නේ කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ ඒ කියන්නේ මොකල්ලාන කෝලිත උපාසකව ස්වාමීන් වහන්සේ දන්න විදිහකට කියන මං දහසක් නැයින් තේරුම් ගන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා "යේ ධම්මා හේතුප්පවව තේසං හේතෝ තථාගතෝ ආහ." යම් ධර්මතාවයක් හේතුකින් හටගත්තා නම් කියන්නේ සංස්කාර කියන වචනේ විස්තර කරන්නේ තේසං හේතුන් තථාගතෝ ආහ. ඒකට හේතුව ඒ සංස්කාර වීමට හේතුව මාගේ සර්වඥාන්සේ දේශනා කරන සීක. එතකොටම සෝවන් වුණා කියන්නේ. නමුත් ආචාර්ය චාන්සේ දිගටම කිව්වා තේ සංචයෝ නිරෝධෝ. ඒ ඇතිවෙනා වූ සමුදේ ධර්මයේ නිරුද්ධ භාවය. ඒවම් ආදී මහා සමනෝ. ඒක තමයි මගේ සමනයන් වහන්සේගේ වාදේ. ඉතින් මේ සංජය මේක කටපාඩම් කරලා ගිහිල්ලා ඒ කොලිට කටපාඩම් කරන උපතිසර කියනකොට පද හතර කියනකොට තේරුම් ගත්තා කියලා. ඒක නිසා මුලදී හරිය අමාරුයි තේරුම් ගන්න මේ ආනාපානේ වගේ එක අරමුණක් ඒකේ තියෙන පුළුවන් සෑම පැතිකඩම බැලිල්ලෙන් කොහොමද නාම රූප කියන හිත තේරුම් ගන්නෙ මේ නාම රූප දෙක තේරුම් ගැනීමෙන් කොහොමද කෙලස් කැපෙන්නේ කොහොමද මේක නිවනට සූදෙන්නේ කියන එක මුලින්ම හරියම මම තේරුම් අපි මේකෙන් කරන්නේ අර මානසිකාරයේ තියෙන වැඩ ගන්න පුළුවන් ගතිය. මානසිකාරය තමංගේ මෙනෙහි කිරීම කියන මේ උපක්‍රමය තමයි අත යටට ගන්න පුළුවන් ශක්තිය බලාන බලාන යනකොට ඒ ආනාපානෙන් මේක දිනු කරාට පස්සේ ඒක ඕනම තැනකට සක්මනේදී ඉතිදවඩුල යොදනකොට තේනවා මේක විශ්වගත ශක්ති ප්‍රමාණයක් යෝනිසෝමනසිකාර අනුසමනසිකාර තීන්ද වෙන්නේ මානසිකාරයේ පිළිපද ඇත්තා වූ පුහුණුව මත අවබෝධය මත ඒක නොදනවා නම් අනිවාර්යයෙන්ම හිත දුවන්නේ අයෝනිසෝමනසිකාරයට බාහිරයට යොන්ජමනිකාරය කියලා කියන්නේ සිද්ධියේ ඇතුළත හිත යොදන නිසා අරමුණ කෙරෙහි යත්තා වූ ආලය, ඡන්දය, එහෙම නැත්නම් අට්ඨවදානං කියන එකට බැස ගන්න ගතිය නැහැ. බැස ගන්න ගතිය තමයි දුක ඇතිවීමට හේතුව තණ්හා වශයෙන් පෙන්වන්නේ. ඒ නිසා සිද්ධිය හොඳට බලනවා. රූපයක් පයින් වෙලාව පාසා අහන වෙලාව පාසා ඒ විෂයේ තණ්හාව ඇති වෙන්න තියෙන අවස්ථාව වෙනුවට ප්‍රඥාව පහළ වෙනවා. නිසා පටිච්චසමුප්පාදේ විස්තර කරන මේ මොගොම් භාවනා ක්‍රමයේදී සඳහන් කරනවා අයෝච මනසකාර ඇති එක්කනාට තණ්හාපච්ච උපාදාන. එතන මේ වේදනාපච්ච තණ්හා. වේදනාව නිසා අනිවාර්යයෙන්ම තණ්හාමයි පහළ වෙන්නේ. යෝගාවචරය කරන්න හදන්නේ වේදනාවක් එන ගානේ එම ඒ කෙරේ ප්‍රඥා පාර කරන්න හදනවා. වේදනාපච්ච පඤ්ඤා. එතකොට සමුප්පාදේ කඩලා යනවා. ඒ කියන්නේ ඒ ඒ පුරුක කරලා යනවා. ඒක නිසා වේදනා කියන සැප දුක් අදුක්කම සෝ කියන යම්ම බින්දනයක් එන හැම වෙලාවකම ඒ විශේෂයි සැපයට ආසාව සහ ද්වේෂයට වෛර කිරීම කියන එහෙම නැත්නම් රාගානුසය හෝ පටිඝානුසය වංචනික හෝ කෙලින් ඇති වෙනවා වෙනුවට ඇති වෙන තියෙන අවස්ථාව වෙනුවට මේ සිදුවෙන හැටි ඒ ගැටෙන වෙලාව පමා නොවි එතනම සතිය පිහිටීම එතනම අප්‍රමාදී පිහිටීම කරන්න හදන්නේ මේ සිද්ධිය මෙතුආකල් නොදැක්ක සිද්ධිය වෙන හැටි හේතුඵල ධර්මයේ තේරුම් ගැනීම තමයි සිද්ධ වෙන්නේ ඉතින් මේක සර්වඥාන්සේ පැහැදිලිවම සඳහන් කරන කවදාකවත් අතීත චිත්තක්ෂණයක කරන්න බෑ අනාගතේ කරන්න බෑ කවදාකවත් මම මෙතන ඉඳගෙන වෙන තැනක කරන්න බෑ ඒ වගේම Taman තුල හැර Tamanට අණු තුල ගණ්ඩත් දෙන්නත් බෑ අණුගයක් ගන්නත් බෑ. මේක අනිවාර්යයෙන් මේක මම දැන් මෙතන කියන ශේෂ්ත්‍රේ පමණයි සිද්ධ වෙන්නේ. නමුත් මම දැන් මෙතන කියන උපමානය තුල සිද්ධ වුණොත් ඒක ඕනම තරකට වළංගුයි. ඕනම කෙනෙකුට වළංගුයි. ඕනම කාලයකට වළංගුයි. ඉතින් අපිට වෙලා තියෙන ඉවසීම නෑ. අර අඩියට යන කම්ම මේක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒක නිසා විවිධාකාර පැතිවලින් පෙන්ලා දෙනවා. අපි දැනට දිනු කරගෙන තියෙන මේ ಗುಣධර්ම අන්තිම උපේක්ෂාව දක්වා ගෙනියලා උපේක්ෂාවේදී කිසිම විදිහකට ආයේ ඇතිවිච්ච උපේක්ෂාට රූපමුණන්න යන්න එපා. විඳින්න යන්න එපා ඒක. ඒක හැඟීමක් ඇති කරන්න එපා. මොකද කරන්න වෙන්නේ කරන්න වෙන්නේ කරන්න බලාපොරොත්තු මොකක්වත් ඇති කරන්නේ. මේකට කිසිම කාටගැස්මක් දාලා රසවත් කරන්න යන්නත් එපා. හැඩවැඩ කරන්න යන්නත් එපා. එතකොට විඥාණය කරගන්න දෙයක් නැතුව තක්කමක් වෙන හැටි තමයි අපිට පහළ වෙන ඒකාකාරීකම. අපිට පහළ වෙන බය. අපිට පහළ වෙන නුරුස්නා ගතිය. අපිට පහළ වෙන තනි වෙච්ච ගතිය. අනිත් විදිහ හොඳට බලන්න දැන් කිසිම හිංසාවක් නොකර ආත්මය සංඥාවට මමායනයට ඔබ නැතුව මට වැඩ කරන්න පුළුවන් බව පෙන්වනවා. නැත්තම් ඔබ මෙතෙක් කල් කෙරුවේ ඇස්පැන්දුමක් බව පෙන්වන්න නම් සෑහෙන හැකියමකින් ඉතින් යන්න ඕනේ. එතකොට මේ ඇති වෙන උපේක්ෂාව තුළ හිත ඒකාග්‍ර වෙනවා නම් ඒකත් සංඥාවට එනවා නම් ඒක තමන්ට පැහැදිලිවම තේරෙනවා එවැනි ගුණයක් මුළු සංසාරේ පුරාට වෙලා. එතන ආපු වෙලාවේ තේරෙන පටන් ගන්නවා මන් තුල තිබුණ සෑම හැකියාවක්ම මෙතෙක් කරලා තියෙන මෙන්න මේක එන එකට අවුල් පාස දාන එකයි. මේක තමයි විද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාවේ තියෙන භයානකමත් පැතිරිච්ච ස්වභාවයත් සෑම චිත්තක්ෂණයක වෙහෙස නොබල අර පෑදිතිය පොරතිය කරන බවත් එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය ආකූල කරන බවත් දෝර දෝන කිරි කලයකට ගොම කඳුලක් දාන බවත් බලනකොට මේ එක චිත්තක්ෂණයකට හෝ මේ උපේක්ෂාව දැනගෙන ඒ මත තණ්හාමාන දිට්ඨියට ඇති කරගන්න පුළුවන් නම් ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය අර තියෙන අවිද්‍යා කන්දට සාපේක්ෂව තේරෙන්න පටන් ගන්නවා. එතකොට හොඳටම තේරෙනවා මේක කරලා දෙන්න කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ වගේම කරනකොට වරදින්නේ නැතුව මෙතෙන් ගිය කිසිම කෙනෙක් ලෝකේ නැහැ. දැන් මෙතෙක් කල් කරපු වැරදි ටිකෙන් තමයි නිවැරදි ක්‍රමයේ කරගෙන කරගෙන කරගෙන මෙතෙන් දෙන්නේ. අන්න එතෙන් දෙනකොට පේනවා මේ දුකත් මේ චිත්තක්ෂණය පහළ වෙන්නේ. ඒ දුක හේතු වෙන්නේ දුකට හේතු වන්නා වූ තෘෂ්ණාවත් මේ චිත්තක්ෂණය පහළ වෙන්නේ කියනකොට අපිට පුංචි ඉඩක් හම්බෙන ඊගාව චිත්තක්ෂණයට කිසිම තෘෂ්ණාවක් පහළ කරගන්න නැතුව ඒක දුකන් තැපෙන් තොර දෙයක් වඩපත් කරනකොට ඒකට අපි නිරෝධය කියලා කියනවා. අර දුකේ නිරෝධ භාවය. දුකට ඇති දැන හෝ නොදැන කරන අර බොබින් එකේ යට නූල වගේ ඇඟට නොදැනී අපි මෙතෙක් කල් කරන ගිය තෘෂ්ණාව අයින් කරුවට පස්සේ වෙනම දෙයක් නැහැ ජෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ මුත් පටිනිසග්ගෝ මුත්‍ති අනාලෝ ඒ කියන්නා වූ තෘෂ්ණාවගේ පහළ වීමම හුදු පහළ වීමම ඒ කෙරේ ආශාව නොකිරීමම දීලද වීමම අතහැර දැමීමමයි නිරෝධය කියලා කියන්නේ. අන්න එතකොට විතරක් තේරෙයි මාර්ගය වෙන්නේ මොකක්ද. එතකොට වැඩේ වෙලා ඉවරයි. මාර්ගය දැනගන්නකොට නිරෝධය හම්බෙලා ඉවරයි. දැන් කවුරු හරි අහනවා නිරෝධයට මාර්ගය මොකක්ද කියලා ඒ කෙරණ වැදගමක් නෙවෙයි. ඒක සඳහා පොඩි උපමාන ටිකක් දෙන්න පුළුවන්. දුන්නට මොකද? Tamanට ඕනේ මාර්ගය දැන්පත් කියනවා. Tamanට ඕනේ මධ්‍යම ප්‍රතිපදාව. Tamanට ඕන අන්ත දෙක අතර ඇරීම වැරද්දදීමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වැරදි දෙන උපදේශය තේරුම් අරගෙන අවංකව කරගෙන කරන එක හරියට පස්සේ නම් කිය කියන්න හරියයි කියලා. ඒක නිසා සත්‍යතර සත්‍ය කොට ගහලා තියෙන්නේ දුක්ඛ සත්‍ය, සම්දේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. තර්කෙත් නම් ඉන්න බෑ මාර්ග සත්‍ය අවසානයේ නිරෝධ සත්‍ය මේ පාරේ යන්න ගියාට පස්සේ හට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ තර්කකාරයෝ හරියට අහනවා මේක බැරි ඇයි මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකට දාලා හරි අසලා දෙන්න ඩයලොග් බොක්ස් ටිකක් හදනවා yes no මේකට කියොත් නෑ මේකට කියොත් ඔව් ඉන්දෙන් භාගයට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා මම දැක්කා මේ භාවනා මුල් කොටස UK වල එක්කනේ මේ භාවනා කරනකොට එන සෑම ප්‍රශ්නයක්ම දාලා මේක කරනකොට මේක නේද මේ ඔප්ෂන් තියෙනවා මේ මේක කරගෙන යන්න කියලා. මුලදී නම් මම හිතනවා ඇත්තට මේක කරන්න පුළුවන් වෙයි කියලා. අපි කියන එකට guided meditation කියලා. ඔය තුලට එනකොට මේ සියලුම තර්ක මනසේ මායාවල් බවත් සේරම හිතේම මැජික් බවක් ඒ කිසිම දෙයක් නැතුව තමන්ගේ සීලය අධිෂ්ඨාන කරගෙන තමන් ඇති කරන මූල කර්මස්ථානෙම තියාගෙන ඒ සතියේකට පවත්නකොට ඒ කිසිම දෙයකට මේක අල්ලන්න බැරි බව තේරුම් ගන්න. ඉදිරියට යන එක තමයි කඹේ යවිදින වාගේ මේ උපේක්ෂාවේ ඒකත්ව සංඥාව ගැනීම සඳහා කරන්න තියෙන ක්‍රමය. ඒ වුණත් එතෙන්ට ගියාට පස්සෙත් කියනවා මේක මගේ මේක මම කියන එක එයි. නමුත් ඒක ඇවිල්ලා ඒත් එක්කම ලැජ්ජාවක් ඇති වෙනවා. මෙච්චර දේවල් දීලා දාපු මට මේකට ආය මොකටද අයිතිවාසිකම් කියන්නේ කියලා ඒකත් නැති වෙලා ගිය වෙලාවට තමයි අපි අවිද්‍යාවේ රඟ තේරෙන්නේ. ඒක නිසා අවිද්‍යාව සහ විද්‍යාව අතර කිසිම වෙනසක් නැහැ. ඔය කටුකුරු දිසාන්ත බණ කියනකොට කිව්වේ නෙළුම් පතක් වල තියෙන වතුර කඳුල වගේ නෙළුම් පත උඩමයි වතුර කඳුල තියෙන හැබැයි ගෑවිලා නැහැ. තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය තේරුම් ගැනීමයි විද්‍යාව කියන්නේ වෙන්න විද්‍යාවක් නැහැ. ලෝකේ කිසිම ප්‍රඥාවක් නැහැ. දුෂ්ප්‍රඥ භාවය මේකයි කියලා ප්‍රමාණ කිරීම පමණයි ප්‍රඥාව කියන්නේ. එහෙම නැතුව ක්‍රිස්ටල් කරලා විකුණන දෙයක්, ඉන්ජෙක්ෂන් එකකින් ගන්න දෙයක්, ඔපරේෂන් එකකින් ඇඟට ඇතුල් කරන දෙයක් තියෙනවනම් එනම් බුදුහාමුදුරුවෝ අඩුම ගානේ රාහුල කුමාරයාට දෙන්න තිබුණා. එහෙම දෙයක් දීලා නැහැ. තියෙන ක්‍රමේ අපි ඉන්නේ ඒකේ නිසා ඉස්සරහට ඉස්සරහට යනකොට මූල කර්මස්ථානෙම අදිෂ්ඨාන කරගන්න. මේ සතියම අඛණ්ඩව පවත්තන්ද යමක් විස්තර කරගන්න බැරි තැනකට එනකොට ඒකට සැක කරන්න එපා. ඒ අනතර කරන්න එපා. අපි මේ දන්නා තැන ඉඳලා නොදන්නා තැනට යනවා. ගොරෝසු තැන ඉඳලා සිගුන් තැනට යනවා. ඒ නිසා අපි අර සක්කාය දිට්ඨියට මොකද වෙන්නේ? ආත්ම සංඥාට මොකද වෙන්නේ විමුක්තිය එනකොට එයාගේ තැන නැති වෙන නිසා විමුක්තියට පුදුමාකාර බයක් තියෙනවා. නොදන්නා දෙයට එනකොට විඥාණයට ඇඟිලි ගන්න බැරි නිසා ඒ නොදන්නා දෙය කෙරේ විඥානයේ පුදුමාකාර විදිහට බය උපදවනවා. ඒක නිසා වෙස්ටිගේ කියනවා it's a fear of uh, freedom and fear of uncertainty unknown කියලා. ඔය නිබ්බිදාව කියන්නේ ඒකාකාරීකම කියලා කියන්නේ ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේම fear of freedom. ඒ වෙනකොට ලැබිලා තියෙන freedom එක විනෝත්‍ය බාර ගන්න කැමති නෑ. මේක නැති වුණොත් මම මොකද කරන්නේ? ඊගාට මොකද කරන්න කියලා. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ තියෙන සක්කාය දිට්ඨිය තියෙන මේ කට්ටකම්. එහෙම නැත්නම් ඒකේ තියෙන ෂටමායාවීකම. ඒ වගේම අන්නෝ අපිට නොතේරෙන විස්තර කරන්න බැරි දෙයක් ආවම වහාම gedatu වන්න ඕනේ නෑ. ඒ වුණා අපිට නිවන ලබන්න බෑ. මේ දන්න දැනලා නොදන්න දැන යෑම තමයි අපේ තියෙන බීරත්වය කියන්නේ. මේදී කියන්නේ. අන්න එතෙන් එතකොට කොහොම සුගතව hina වෙලා බුදුජානනාංශයේ සුගත සුගතයන් වහන්සේ නමක් විදිහට hina වෙ ගියා වගේ යන්න නම් හැම දුෂ්කරතාවකදී අතිරණයකදීම ඒකාකාරීකමකදීම බයලවන සුළු තැනකදීම නිදිමත කරන සැලකීම ඒකට ඉස්ස කෙලින්ම මුල දීලා අපට දැන් තියෙන නිදිමත මට තියෙන බය මට තියෙන අසරණකම කියලා අර යටින් වැඩ කරන ද්වේෂයට ඉඩ දෙන්න එපා ඒ ද්වේෂය හෝ අර තියෙන වංචාකාරී බව එහෙම නැත්නම් හිත දෙන ෂටකපට බවට කිසිම විදිහක හොරක් දාන්න තු එනේන දේ මෙනේ කරනවා නම් ඉස්සරහට ඉස්සරහට ගුරුවරයාගෙන් විමුක්ති භාවයක් කාමයාගේ විමුක්ත භාවයක් පුළුවාතර වර්තමානයේට පැමිණෙන භාවයත් එන්නේ එන්නේ එන්නේ තමන්ගේ පිරිච්ච භාවයත් එන්න පටන් ගන්නවා ඒ මොකද යම් තාක් දුක ඒ ඒ චිත්තක්ෂණේ සංස්ලේෂණය වෙන දෙයක් නම් මේකදී සරුවත් මේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන විදිහට සංඝහෝ සම්නිපාතෝ සමවායෝ නම් නිවන ඒ වාගේමයි එතන එතන සංග්‍රහ වෙන එකක් ඒ කවදාක කලින් සැලසුම් කරලා යන්න පුළුවන් එකක් නෙවෙයි. අර දුක නැති වෙනකොටම දුකට හේතුව නැති වෙනකොටම එන නිසා ඉස්සරහට යනකොට යනකොට යනකොට Tamanට ඒ සහැල්ලු බව පිරිච්ච ගතිය විමුක්තිය ලැබෙනවා මුදුවට මතක තියාගන්න ඕන නිත්‍ය සංඥා සුඛ සබ සංඥා සුභ සංඥා වින්න කෙනාට ඒකට පාළුවතියක් එනවා බය ගතියක් එනවා නීරස ගතිය ඒක හොඳට දැනගන්න ඕන තාම සක්කාය දිට්ඨිය තියෙනවා තාම ආත්ම සංඥා දින අඩු ගන්න දැන් මට පේනවනේ. යාගේ ප්‍රමාණය මේක තමයි මේ අවිද්‍යාවෙන් කරන දෙන දෙල්ලම කියලා. ඒක කෙලින්ම බොර දීපු ගමන. ගුරු රිටින් වා කියලා දෙනවා. නමුත් මේ කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ. එතන යනකොට තමන්ගේ ආයුධේ ගාලා යුද්ධට සූදානම් වෙලා තිබුණ නැත්තම් යුද්ධෙත් නැති කොට කොස් කොටන්නද කිව්වා වගේ ඒ ධර්මයෙන් වැඩක් වෙන්නේ. කවදා හෝ ඉව පෙළ ගැහිච්ච දවසක තේරෙන පටන් ගන්නවා මේ දුක සාමාන්‍ය වචනේ කියනවා ඉල්ලගෙන කණ එකක් තියෙනවා. හරියට තේරුම් අරගත්තොත් ඒ දුකම යට පොඩ්ඩක් අයින් කරලා බලනකොට එතනමයි නිවන තියෙන්නේ. ඒ නිසා අපි පුදුමාකාර විදිහට නිවනට බයකුත් මේ දුකට අයිතිවාසිකම් කියන ගැතියටයි පුතත් යන්නේ කියන්නේ. ආර්යනාංශ කියන්නේ දුකට බය ගැතියත් නිවනට අයිතිවාසිකම් කියන ගැතියක්. ඉතින් මේ වෙනස තමයි විපස්සනා ඥාන වලින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ සූත්‍රාශ්‍රය මුත් අපිට ලැබෙන්නේ මේ මේක කෙලින් කරගෙන ඉදු කරගෙන මේ නහයට දෙන්නා වූ සත්‍ය දැක්කන්ට අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකමාරක් කාමාර කාලයක් කරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඒකට අපි thank you භාවනා වැඩ පිළිවෙලේ අවසාන දවසේ ධර්ම දේශනාවෙන් අවසාන දවස අපි එක ධර්ම දේශනාවෙන් නිමු කරන බලාපොරොත්තු වෙනවා ඒකට මේ සූත්‍රය සමාප්ත කරන බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි ධර්ම දේශනාවක් මම හිතන්නේ හෙට දවාසේ අපි නිම කරනවා ධර්ම සාකච්ඡාව අපි හෙට ධර්ම සාකච්ඡාවේ හෙට තවස් තමයි අවසාන දවසේ වරපත් වෙන්නේ නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ